ඇතුළත නමස්ත 19 දින නිබ්බේධික සූත්‍රයේ 6 වන දේශනාව. ධර්මානුශාසනා ධර්මානුශාසනාව පවත්වන දේශකයන් වහන්සේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා ති පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ Thank you. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි නිද්දේජික සූත්‍රයේ තවත් කොටසක් අද හැබැයි මේ නිද්දේජික සූත්‍රය කියලා කතා කරපුවාම කතා කරනකොට මේ පෙන්වාගෙන ඉන්නේ ජීවිතයක් ලැබූ පුද්ගලයා ජීවිතය රසවත් කරගන්න හැටි. ජීවිතය රසන තවත් එයාට ඉන්නහා වැඩක් නැහැ. මේ ජීවිතය රස වෙනකන් විතරයි අපි මේ සියලු දඟලිලි මේ පවති. ඒක හේතුව අපේ ජීවිතය අපට විරස වෙලා කර කතාව අපට විරසයි. ක්‍රියාව විරසයි. සිතවිල්ල විරසයි. මේ සෑම හේතුන්ම අපි සතුට වෙලා නැහැ මේ පෙන්වන්නේ ඒ සතුටින් ඇති තත්ත්වයට ජීවිතේ ගන්න ඔහු විසින් ගත යුතු මඟ. ඒකට දැන් මේ පිළිබඳව විස්තරයේදී අපි කාමය ගැන කිව්වා, වේදනාව ගැන කිව්වා, සංඥාව ගැන කිව්වා, ආශ්‍රව ගැන කිව්වා. මේ මේ සංයෝගයේ පවතින්නේ ජීවිතයක පැවැත්ම රැඳවීම සඳහා දිගින් දිගට ජීවිතයගේ සංසරණය ක්‍රියාත්මක වීම සඳහා යෝග වෙන ශක්ති සමූහයයි ඒකයි. යෝග වෙන කොටස් ටික. ඒකේ හැම කොටසක්ම සමාජයේ අර්ථය පිණිස පාවිච්චි කිරීම සඳහා කොටස් 6කින් ඒක විග්‍රහ කර ගැනීමට හැඟීම දෙන දීලා තියෙනවා. මොකද්ද? දැන් කාමය නම් කාමය ගැන කාමයේ මොන විදිහකට මොන පැත්තෙන්ද ආවි කියලා හඳුනගන්න ඕන. එහි පැවැත්මේක පවතින කුමක් නිසාද කියලා හිතන්න ඕන. දැනගන්න ඕන, තේරුම් ගන්න ඕන. ඒක නොඑක් නොඑක් අතර බෙදෙන හැටි තේරුම් ගන්න ඕන. ඊළඟට එයින් ලැබෙන ඒ ඒ අවස්ථාවල් වල ලැබෙන ඒ සමානට ලැබෙන වින්දනය වින්දනය කිව්වහම මොන විදිහේ අයිතිවාසිකමක්ද එයින් ලැබෙන්නේ මේවා ටික දැනගත්තාම එයාට පුළුවන් ඒ පුද්ගලයාට පුළුවන් අර කාරණේ තියෙන සුළුමුළු දන්න නිසා එයින් තමාට ඕනෑ තත්ත්වයෙන් නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවයි කියන්නේ නිරුද්ධිය ගැන කතා කළේ යම් කොටසක් තමාට එයින් අප්‍රහන් අප්‍රියන අමිහිරින එයාට ඒක පොරොත්තු දෙන කොටසක් තියෙනවනේ ඒකෙන් නිදීමට මේ දැනීම මේ තමා විසින් සමාජයේ හිතේ උපන් කැමැත්ත පිළිබඳව දැනීම කැමැත්තෙන් මතේ නාව අනර්ථකාරී අහිතකර උසුලන්න බැරි කොටස අයින් කර ගැනීමයි මේ නිරෝධය කියලා කියන්නේ. ඒ නිරෝධය පවත්වන්න ඒ ඒක නිරුද්ධ කිරීම සඳහා ගත්තා වූ මඟ ඒ ආකාරයෙන් ඉස්සරහට ගෙනියන නිරෝධ ප්‍රතිපදාවයි. නිරෝධ ප්‍රතිපදාවේ කිව්වේ. ඕ ඔය කාරණා හය. වේදනාව සංඥාව ආස්වාද පිළිබඳව ඔය කාරණා හය ඔය ආකාරයෙන් යම් යමෙක් විග්‍රහ කරගන්නවා නම් අන්නේ පුජ්‍යලයාගේ ජීවිතය විරස වෙච්ච පැත්ත ඔහුට අහු වෙනවා. මේ ඔක්කොම කැමැත්තයි වේදනාවයි සංඥාවයි ආශ්‍රවයි එකසෙලා ගොනු වෙලා සංයෝගය හදන එක ගැන යද කතාව. ඒ මොකද්ද? අපි මේ නිරන්තරයෙන් කතා කරන කර්මය. ඒක කර්මය ගැන කතා කරනකොටම කුසල කුසල වශයෙන් ඕක කොටස් දෙකකට අනිවාර්යයෙන් බෙදෙනවා. මේ කර්මය කියන්නේ මොකද්ද? දෙවර ඒක අපි අ කර්ම නාමයෙන් සඳහන් කළා අපි එන්නේ බ්ලාම අපි අයින් වෙලා ඉන්නේ. මේ කර්මයේ වශයෙන් කතා කරනකොට ඒ ක්‍රියාව කරන හැටි ඒ ක්‍රියාව කරන හැටි තමයි කර්මය. ඒක ඒ ක්‍රියාව කරන හැටි කිව්වහම ක්‍රියාවක් කිරීමට මූලික වෙන්නේ එයාගේ සිතුවිලි. එතකොට ක්‍රියාවට ආරෝපණය වෙන්නේ සමාජ සිතිවිලි සංවිධානය. එතකොට සිතිවිලි සංවිධානය ක්‍රියාවට ආරෝපණය වෙලා ක්‍රියාව සංවිධානය කරන නිසා ක්‍රියාව නරක වෙන්නේ කොතෙන්ද කිව්වොත් සිතිවිලි. සිතිවිල්ලෙන් තමයි ක්‍රියාව නරක වෙන්නේ. සිතිවිල්ලෙන් ක්‍රියාව නරක වෙනවයි කියන මේ වග අපට සාමාන්‍යයෙන් කිව්වහම ඒ අපාකින් කර්ම කෙරෙනව මොනවද? කාලාතිපාතේ, අදින්නාදානේ, ආමේශ මිච්ඡාචාරේ, මුසාවාදේ, පිසුනවන්නේ ආදී අපි වෙන් කරගත්ත කොටස් හදයක් ඒ වායෙත් නියම ආකාරයෙන් නෙමෙයි අපි බොහොම සුත්තක් කරන් තියෙනවා. එතකොට අපි දන්නේ බොරුවක් කියන වෙලාවට පව් සිද්ධ වෙනවා. ඒ බොරුව කියන වෙලාවේදී තවත් බව යා දැනගෙන හෝ නොදැන හෝ බොරුව පාපයක් කියලා අපි දන්නවා. ඒකට මේ බොරුවේ බොරුවේ කියන මේ ක්‍රියා කොටස පවතිනා වූ බොරු වීමට තියෙන හේතු ගැන අපි ඒක බොරුනේ මොකක් නිසාද කියන විග්‍රහයක් අපි දන්නේ නැහැ. දැන් යම් කිසි කෙනෙක් කියනවා අනාවල් කියන රණ්ඩුවක්. එතකොට තවත් එක්කෙනෙක් කියනවා තවත් කෙනෙක් කියේක අහපියක් කෙනෙක් අහවල් කියන රණ්ඩුවක් කියලා. එතකොට එයා කියන්නේ හරියට එයා දැක්ක එකක් ආවා. නමුත් එතන අහවල් කියන රණ්ඩුවක් කිව්වහම සමහර විට මොන තරහ පිටන රණ්ඩුවක්ද කියලා මෙයා දන්නේ නැහැ හෙන් දැක්කනේ. ඒ වගේම ඒකන රණ්ඩුවක් තියෙන බව මොහු දැක්කේ නැහැ. එයාට කියන්න බෑ ඒ තරම් නිදහසේ අහවල් තන රණ්ඩුවක් කියලා. අහවල් තන රණ්ඩුවක් කියලා අතවලා ඇවිල්ලා කිව්වයි කිව්වහමයි ඒක නිබොරු වෙන්නේ. එතකොට අතවලා ඇවිල්ලා කිව්වා. එතකොට සම්පූර්ණ. රණ්ඩුව තිබුණත් නොතිබුණත් මෙයාට ප්‍රශ්නයක් නෑ. අහවලා කිව්වේටයි මම කිව්වේ. එතකොට තමයි එතන බොරු නොවේ. ඔන්න ඔය විදිහේ ඔය කියන ඔය පාපී ස්වરૂපයන් ගන්නා හැම කොටසක් එක්කම අපේ ජීවිතේ සම්බන්ධ වෙන හැටි නිදනුවට සම්බන්ධ වෙන හැටි අපි දන්නේ. ඔය කියන්නේ අකුසල කර්ම ගැන. ඒක චේතනාව කර්මයයි කියලා හිතන් බුදුහාමුදුරුවෝ වදාළා. ඒ මොකද දැන් මර අපි කිව්වා සිතිවිලි සංවිධානය තමයි ක්‍රියාවට ආරෝපණය. සිතේ පිටින් ඇඟිල්ලක්වත් හොල්ලන්න බෑ. මොකක්වත් කරන්න බෑ. ශබ්දයක් පිට කරන්න බෑ. සිතිවිල්ල තමයි මේ ශබ්දේ ආකාරයෙන් පිට කරන්නේ. ඒ දැන් යම් කෙනෙක් සැක වෙනවා. යම් කෙනෙක් සෞම්‍ය වෙනවා. සරවීම සෞම්‍ය වීම. කියන මේ දෙක. සමහරු කියනවා එයාගේ කටහඬේ කටහඬෙන් දෙන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සිත සෞම්‍ය නම් සෞම්‍යත්වයට නගලා හිටන් සිත පවතිනකොට කෙනෙකුගේ ශ්‍රවණයේ ඇහිීම කටුක ස්වරූපයක් උදා වෙන්නේ නැහැ. ඒ ඇවිල්ලා තියෙන්නේ සිතෙන්ම. ඒ අර රෞද්‍රත්වයේ නිස්පාදනය කරන සංවිධාන කරන චිත්ත මට්ටම එයාගේ පුරුද්ද එසේ නැත්තම් එයාගේ පුරුද්දට අනුව සිද්ධ වෙලා තියෙනවා. ඒතකොට ඒ කුමක් නිසාද එහෙම සිද්ධ වෙන්නේ? ඔකට කියනවා අතීත සම්බන්ධය. එයාගේ ජීවිතය තුළ ජීවිතය තුළ අර කර්කස වේගය එයා අනිවාර්යයෙන්ම සංවිධානය වෙලා තියෙනවා. අනිවාර්යයෙන් සංවිධානය වෙලා තියෙනවා කියන්නේ එයා අතීතයේ කරපු ක්‍රියාවල් වලදී චිත්ත වේගයේ තියෙන සෞම්‍යත්වය වැඩියෙන් පුරුදු වෙලා වැඩි ගානකින් ඒ චිත වැඩ කරනවා. වැඩි ගණනකින් චිත වැඩ කරනවා. අර වැඩි ගන්නකින් සිත වැඩි කරන එක ඇති ශක්තිය කොයි ලෝකයේ උත්පත්ති වුණත් අර වැඩි ගාන තමයි එයාට කතාවට ඉදිරිපත් වෙන්නේ. එතකොට දැන් මේක කුසල කර්මයද අකුසල කර්මයද කිව්වොත් එයාගේ කතාවේ පුරුද්දෝකයි. කොහොම තමයි මේ මිනිස්සු කතා කරන්නේ. නමුත් ඒ මිනිස්සු කවදා හරි ඔය ශබ්දේ සෞම්‍යත්වයට හරවන සිතිවිලි සංවිධානය ගන්න තුරු කතාවෙන් අකුසල් නැතිද තෙල් අකුසල් ඒක තමයි අතීත කුසලය වර්තමාන අකුසලයක් සංවිධානය කරන්න හේතු වෙයි කියොත් එතකොට වර්තමාන අකුසලයක් අතීත අකුසලයක් වර්තමාන අකුසලයක් සංවිධානය කිරීමට අර අර ඒ පරණ හුරු පරණ හුරුව පරණ සත්‍ය මත වෙනකොට මෙයා විඳින විපාකය මොකක්ද? මෙයා විඳින විපාක. විපාකේ දුක් විපාකය. ඒ දරෝසු සෞද්ද දීලාවට සංවිධානයේ විච්ඡ කතා ඇති පුද්ගලෙ නිරන්තරයෙන්ම එක මට්ටමක දුක පිළිනවා. දැන් ඒ දුක පේනවද ලෝකෙට? නෑ. එයාට පේනවා. එයා එයාට දැනෙනවා. නොරිස්සුම්කමින් යුක්තව නොරිස්සුම් ස්වરૂපයක් නිරන්තරයෙන් මෙයා ගාව යගේ වටේ කරකෙන. හිතන ගතිය ආගාව පවත්තන්න අමාරුයි මොකද හැම වෙලෙම අර චිත්ත මට්ටම හදලා තියෙන නිසා. ඒකකට මෙවනේ චිත්ත මට්ටමෙන් බේරෙන්නේ කවද? මෙවනේ චිත්ත මට්ටම බේරෙන්නේ කවද? යම් දවසක දෙයක් ඒ චිත්ත මට්ටමේ දෝෂය දැකලා සමාගයේ චිත්තට ආර මේ කොහොම සමාජ වචනයට අනුව යටත් කරන්න තියෙන ඕනෑකම එක්ක මිශ්‍ර වූ ගතිය තමයි අත්තර වේගවත් වෙන්නේ සම. මෙයාගේ ඕනකම මේ මෙතන තියෙන කාමය. ඒ ඕනකම අයින් කරලා කාරණේ පහදා දෙන්න විතරයි මට ඕනේ කියලා හිතපු දාට අර වේගය එයාගේ නිකම්ම. මට ඕනේ නෑ මේකට. කියලා කරන්නේ මේ වචනේ යටත් කරලා. කාරණේ වටහා ගැනීමට පමණක් මම මේ කතාව කියන්නේ ඒක පිළිගත්තා නුපිළිගත්තා මට. අර බුද්ධලයා දිහෙම නෙවෙයි පිළිගන්නම ඕන. පිළි නොගත්තොත් ඊට වඩා යාගේ වේදනාව වැඩි වෙනවා. ඉතින් යාගේ වේදේ දාලා තියෙන්නේ පිළිගන්නම තැන. ඔන්න කර්ම ස්වરૂපය ගැන මේ කතා. ඒ කර්ම ස්වરૂපය මොනවාලේ සංවිධාන වීමක්ද? ඒකට අපි විසින් කරන එකක්ද? නැතුව ශක්තිය විහිං ඒ ස්වરૂපය පවත්වනවාද? අපි විසින් කරන එකක් නෙවෙයි අපේ ඇඟේ අපේ ළඟ සකස් වෙලා තියෙන ශක්තිය බලපෑම ඉදිරිපත් වෙන හැටි ඔය අකුසල කර්මය කියන්නේ අකුසල කර්මයක් කරන වෙලාවට එයා ඒ වෙලාවෙම ඒ අකුසලයට අයිති ප්‍රථම දුක විඳිනවා එයා ඒක අයින් කරන්න දැන් යම් කිසි කෙනෙකුට සැරකන්නකොට ඒ සැරයට ගත්ත වේගයේ සිටේ වේගයෙන් එයා පෙළෙනවා ඒ වෙලාවේ අර සිස් ගාලා ඉතින් හිඳලා නැස්ති වෙන්නේ අපිට වෙන්නේ අරයව බය කරන්නේ නැහැ නෑගේ දුකයි මේ එන්න ඊළඟට අර සැරකිරීමෙන් මොකද්ද මෙයා කරන්නේ එයාගේ දුකේ ප්‍රකාශය කරනවා මට ඕවා දැක්කම හරියට හිතෙනවා ඒකයි මම මේ කෑ ගහන්නේ දැන් ඔන්න යම් කිසි දෙයක් වැරදි වැඩක් ළමයි කරනවා දැකලා කොට මොකද්ද වෙලා තියෙන්නේ කියලා හිතන් ගෝර නාඩුවක් දාගෙන යන්නේ මොකද? ඊ ළමයාට කියනවා කොල්ලෝ උඹලා ඔය විදිහේ වැඩ කරනකොට උහුලන්න බැරි සත්‍යයක් මං ගෙනල්ලා තියෙන සංසාරේ. ඒක නිසා මට කෑ ගැහෙනවා. උඹට සැර කරනවා නෙමෙයි. ඕවා දැක්කහම මගේ කෑ ගැහිල්ල මේ. අපි හිතන්නේ සැර කළා කියලා. නැහැ. ඒ විදිහට අරක උහුලගන්න බැරුව කෑ ගැහෙනවා. ඒක අපි මේ ජන සම්මතේ අපි කියන්නේ යන්නේ සැර කළා කොළුව හදන්න. කොළුව හදන්න සැර මොකද? සැරනේ කොළු හදන සැරේ එන්නේ ගව නැහැ. එන්නේ ගව තියෙන්නේ. අර දැක්කහම විඳින දුකට කෑ ගහනවා මේක දෙවලක් වෙන්නේ. එයාගේ දුකයි ප්‍රකාශය කරන්නේ. ඒකට කොයි කාරණයකට හරි කලබල වෙලා දුවගෙන පැනගෙන කරනවා. හොඳ හොඳ මේ ගන්න ගන්න ගන්න ගන්නවා කොයි අරව නෝ කියලා ඉතින් මේ මහා දඟලිලා. මේ දාන වේදන් විදිහ මේ සංගීත දාන අරවනවා යන්න ගන්නවද හොද්දටන්? මොකද්ද ඒ බලා ඉන්නේ? මොකද මේ? එවැනි ක්‍රියාවලින් මේ මිනිහට ඉන්න බෑ. ඒවා එනකොට වේගයක් ලගිනවා කෑ ගහන්න. මේ ඉන්නේ උන්ට කෑ ගහනවා, දාහන මේ ව්‍යංජනයේ කෑ ගහනවා. එතන දෙවනක් කර. මොකද එතන කරුණයක් ඉඳිනවා කියන්නේ. නැද්ද? ඒක අහන අහන එක වෙනම දෙයක් මම මේ කියන්නේ මොකක්ද දන්නවද? ළමයි හදන හැටි නෙවෙයි. මේ කියන්නේ කර්මයේ සිද්ධ වෙන හැටි. පෙරණානේ කොහොම කළත් කර්මයේ ස්වરૂපේ මේක. හොඳයි අපි ඒකටත් උත්තරයක් දෙන්න. දැනගන්න දෙන මහත්තයා ඇහුවේ. ඒ ළමයා හොඳින් කිව්වහම අහන්නේ නැහැ. ඒ මොකද? ඒ වයසේදී ඒ මනුස්සයට තේරෙන්නේ. තාත්තා ටිකක් ඉවසන්නේ. මොකද? මේ ළමයා නිසා මං අපාය යන්න ඕනේ නැහැ. ටිකක් ඉතින් ඉවසුම් දීලා මේක හැදෙන කාලෙට අපි උපක්‍රම යොදවද මෙයාව නිහිතලට ගන්න ඕන ගෝරනාඩු වුණොත් වෙන්නේ මොකද? ඒ ළමයා ඉගෙන ගන්නවා සැර කරන හැටි. ඊට පස්සේ තාත්තට සැර කරන්නේ අර જાතියෙන්. දැන් බැරිලා අනේ පුතේ ඒක කරන්න හොඳේ නෑ. මගේ රත්තරන් පුතාය පාවන. මේ කියලා උපත. එතකොට යම් දවසක ලොකු වුණා. තාත්තගෙන් වරදක් දැකපුවාට අනේ බුදු තාත්තේ ඌව කරන්න එපා. තාත්තා සමාවෙලා වනවත්තන්නේ කියලා අර පියා දුන්න ආදර්ශය ඒ ප්‍රතිචාර ප්‍රතිචාරය ආපහු එනවා කියන්නේ. ඒකයි ගනුදෙනුව කියන්නේ. ඒක නිසා පුළුවන් තරම් චරණ කර ඉච්චොත් හොඳයි. ඊළඟට මේ කර්ම ස්වરૂපේ මේ අපිට දැන් මෙතන නිබ්බේධික සූත්‍රය උගන්වන්නේ කර්මයෙන් බේරෙන්න කොහොමද? කර්මයෙන් කර්මයෙන් කිව්වහම ඉස්සෙල්ලා අකුසල කර්ම වලින් බේරෙන්න ඕනේ. ඊට පස්සේ තමයි කුසල කර්මයෙන් යා බේරෙන්නේ. එතකොට අව්‍යාකෘත ස්වરૂපයටපත් වෙනවා. ඔය අභිධර්ම શબ્ද කියනකොට මේ ඉන්න මුල්ල කෙච්චනේ කේසයි මම බැලුවේ. මෙයා කොයි තාලෙන්ද මයිදියා වරවගෙන ඉන්නේ කියලා. එතකොට මේ මේ නිබ්බේධික தත්ත්වය, නිවිච්ච தත්ත්වය හදන්න ඕන පුද්ගලයාට ඒ කර්මයේ සංවිධාන වෙන හැටි බලන්න මේක පෙන්නනවා ක්‍රමයක්. මොකද අදහස මොකක්ද? අදහසේ වින්දනය මොකක්ද? අදහස මොකක්ද? අදහසේ වින්දනය. දැන් අරක විඥානය. මගේ අදහස මේ ළමයාට හදලේ. හැබැයි මට රිදිලා. ළමයාගේ වදින්න මට රිදුනේ. මේ රිදුම ආවේ කොහෙද? මගේ ළඟ තියෙනවා ඒව දකින්නකොට සිදෙන ධර්ම ශක්තිය. ඒ ධර්ම ශක්තියත් එක්කයි මගේ සිත ඇවිල්ලා තියෙන මේ කාරණේ ඒක නිසා දැන් මම දුක්ඛ වින්දනයක් වේදනාව දුක් බවට හැරිලා දැන් මේ කාරණේ ළමයාගේ සිද්ධිය එක්ක මම දැන් දුක් ඒ ළමයා දුක් දෙන්න නෙමෙයි ඔය වැඩේ කළේ මමයි මගේ වර්ධින් මේ දුක් හා ඒ දුක එක්ක මගේ තියෙන ඒ දුකේ ස්වરૂපය හඳුනා ගන්න ඒ දුක මොන ආකාරයකින් ආපු එකක්ද මොකද්ද මේ බලාපොරොත්තු ඒ දුක සංවිධානය වුණේ මොකෙන්ද කියලා බලන්න ඊළඟට බුදුහාමුදුරේ ඒකේ ලකුණ දීලා මොකක්ද සංඥා මේ ළමයා පිළිබඳව ගංග මග මේ මේ මේ මේ අවස්ථාවේ මග මා තුල තියෙන හැඟීම අදහස මොකක්ද මේ අදහසයි මට රිදෙලා තියෙන්නේ මේ රිදෙන දේවල් මගේ අදහසේ මොනවද තියෙන්නේ මගේ අදහසේ තියෙනවා මේ ළමයව මට ඕන පිළිවෙලට හදන්න. ඒ ළමයා මා හිතන තාලෙන් කන්න ඕන, මා හිතන තාලෙන් බලන්න ඕන, හැරෙන්න ඕන මේ සියලු ඉරියව් ඒ ළමයා මට ඕන තාලෙ. මෙන්න මේක තමයි කාමයාගේ බලපෑමෙන් උපදින චිත්ත සත්‍යයේ තියෙනා වූ දුර්වල ස්වરૂපය නිසා මට මේ ළමයා පිළිබඳව ඇත්ත පේන්නේ නැහැ. මම මේ චින්තන තීරණයක් විතරයි ළමයා පිළිබඳව ඇත්තමද තේරෙන්නේ. ඒකයි මම මේ අවස්ථාවේ දුක් විඳින්නේ. මොකද මේ ළමයා මොන කර්ම ශක්තියක් ඇතුව මොන විදිහේ ධර්ම ස්වરૂපයන් සංවිධානය වෙලා මොන ආකාරයෙන් සසරේ ආපු කෙනෙක්ද මම මුකුත් දන්නේ නැහැ. මගේ තියෙන අයිතිවාසිකමක් උඩ මොකක් හරි එවැනි අය දෙන්න ගන්න මා ළඟ තිබුණ සූසුකම් හොඳ හෝ නරක ඒතකොට ඒ අය මා ළඟට ඇවිල්ලා ඉතින් මගේ එවැනි අය මා ආශ්‍රය කිරීමේ මගේ අයිතිවාසිකම තියෙනවා. හා හොඳයි ඒකට කමක් නැහැ කවුරුත් සසරේ නුකට වාද්‍ය කරනවා. ඒක ලැබුණාට පස්සේ ඒක ලැබුණාට පස්සේ දැන් මේක පිළිමගේ මගේ ඍදුම නැති කරන්න මං අදහස කොයි විදිහට වෙන්නන්නේ සංඥා හැඳිනි මට ඕන පිළිවෙලට නෙමෙයි හැදෙන්නේ එයාට පුළුවන් විදිහටයි ওই වැඩ කරන්නේ. මගේ යුතුයකමක් තියෙනවා. එයාට හරි විදිහ පෙන්න දෙන්න. එයා එයාට ඉවසෙන් දෙන්න නැත්නම් ඒක මම මම නිහඬ වෙන්න ඕනේ. පුළුවන් වෙලාවට එයාට කියා දෙන්න ඕනේ. මේ කාගෙන්ද මේ මේ ආදත්තේ ආවේ? සූත්‍ර බුදුහාමුදුරුවෝ. කොහොමද ආදත්තේ ලෝකෙට දෙන්නේ? ඒ අවස්ථාව බලලා හදන්න ගියා මිසක හැම වෙලේම මිනිස්සු හදන්න බුදුහාමුදුරුවෝ. ඔන්න මේ ළමයාව හදන්න මෙන්න මේ අවස්ථාවේ කියනවා. කොහොමද? ළමයාගේ හිත දෙමව්පියන් කෙරෙහි දයාව ආදරය පිළිගැනීම හිතවත් බව මේව කොහොම ඇති කරගන්න දෙමව්පියෝ කල්පනාකාරී වෙන්න ඥානවන්ත වෙන්න. එතකොට අර දැන් සමහර ළමයි දැන් මේ එක දවසක් සාත්‍යයක් මේ තාත්තා කෙනෙක් ගත කළා මේ පිළිසවදාගෙන මට ආරංචි යාගේ ළමයා එළි වෙනකන් නිින්ද ගියේ නැහැ. අම්මේ තාත්තාවද කියලා අහනවා. ඒ මොකද ඒ ළමයා ළමයා සතුටු කරනවා. සතුටු කරනවා කියන්නේ එක එක ආකාරවලින් නෙමෙයි. එයාට අහිතකර නොවන දෙමව්පියන්ගේ සියලු මේ ආදරේ ඒ එයා කෙරෙහි පාන බව දරුවා දැනගන්නේ කොතෙන්ද? දරුවට පෙන්නේ පෙනේ. අර වරදක් කරව කරපු වෙලාවට දඬුවම දැනකොටම එයාගේ හටක් හිතක් තියෙනවා. එයාගේ හිතේ මේකට මට මෙච්චර බැහැ. මේ ළඟේ ළඟදී ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ පොඩි එකේ ස්වාමීන් වහන්සේ අම්මා ගැහැව්වා මට මොනවද මොකද්ද ගහක් කපන. අනේ මේ අල්ලපු ගෙදර අහා මේ අහවල්ලුන්ගේ අම්මයි මාව බේරගත්තේ. ඒ කියන්නේ මොකද්ද දුක්ගන්නේ මේ මේ. අද්ද මේ ඉදිරි වාදුකමක් මෙයාගේ හිතේ තැම්පත් වෙලා තියෙනවා. අම්මා ගැහැව්වා අර ඇත්ත නැත්තම් මං ඉවරයි. ඒකට දැන් අම්මව වෙන් කළා කියලා යා. උඹ මගේ මාව කණ්ඩායමේ කියලා. අරුන් තමයි මාව බේරි. සමහර විට ලොකු වෙච්චාම පඩි අරන් ඒක දෙත් යන්න පුළුවන් කියලා. හොඳට අර හිතේ තියෙන කේන්ති අර ඒ අවස්ථාවේදී අනේ මේ දරුවේ කියන જાති කිසි හවුහරණයක් නැති જાතියක් දෙමව්පියන්ගේ පිහිට ඉස්සරයි නිසා පියලාව තමයි පීඩා දෙන්න නරකයි පුළුවන් තරම් සංසන්ඩ ඕන උපක්‍රමශීලී වෙන්න ඕන ඒ අයගේ හිතට අප කෙරෙහි කරුණාව උපදවන ඉදී අපි වැඩ කළොත් පුංචි වාසියක හේතත් ලොකු වෙනකොට 6 7 18 ඉතර වෙනකොට අනේ අපේ තාත්තලා අපිට හැදී අපි හැදී මෙහෙමයි ඇඟට පාරක් ගහලා නැහැ කියලා කියන තැන හැදුවන දෙමව්පිය දෙන්න දෙවනුව කිව්වොත් අනේ පුතේ ඉතින් ඔහොම කරන්න හොඳ නෑනේ අපට අරින්ගේ පපු එලෙලා නිකන් එලෙලි දෙල් වගේ වචකේ බඩට හොර අර තරන් දෙමව්පියන්ලා එයාගේ හිතම තියෙනවා තාත්තලා කරන්න වටින්නේ නැහැ يعني මෙවැනි දෙමෝ කියන්නේ. එක දවසක් සහෝදරෙක් රාජේ කතා කරගෙන ගම් මං අයියා ගැන අහනකොටම වැන්දා. මං ඉන්න තැනදී වැන්දා. මම හිතුවා කාටද මගේ අයියාට. මොකද? මේ ස්වාමී තාත්තා පරාදයි අයියා. ඇඳුම් ගලවන්නේ අපේ දෙකසක හොයලා. ආදි වශයෙන් කරනවා. මෙන්න මේ විදිහේ ලෝකේ කරුණාව අප කෙරෙහි යොමු වෙන චිත්ත ස්වરૂපයක් ගැනීමට යම් කිසි කෙනෙක් සමර්ථ නම් අන්න එයාට පේනවයි කිව්වා එයාගේ සංඥාව එයාගේ අදහස ඇතුලේ ක්‍රියා කරන ආශ්‍රව ආශ්‍රව ආශ්‍රවක මගේ කැමැත්තට අනුව ක්‍රියාව සිද්ධ කරගන්න බලනවා නම් කාමාශාව ආශ්‍රව බව තමන්ගේ ඕනකමට අනුව තමන් යවන කමට අනුව ඒ සිද්ධිය ඉටු කර ගැනීමට යාගේ ආසාව තියෙනවා නම් කාම භව කියන මේ දෙකම තියෙනවා. ඒකට කාම භව දෙක යම් කිසි තැනකට එකතු වුණා නම් අකුසල ධම්ම. අකුසල කර්මය කියන්නේ කාමයක් කාමයේ සංවිධානය කරගන්න උවමනා කරන උපක්‍රමයක්. මේ බලාපොරොත්තු වෙන අයිතිවත්. ඒකට බැහැලා යම් කිසි කෙනෙක් මොන වැඩේද කරන්නේ මොන ක්‍රියාවටද බහින්නේ මොන වචනේද කතා කරන්නේ සෑම කෙනෙක් සෑම කෙනෙක් දුර බලන්න නොපෙළුණා එයාගේ අකුසල කර්මයක් තිබුණා කොහොමද ඒක අකුසල කර්මය කියලා අපි විග්‍රහ ඔප්පු කරන්නේ ඒක කරනකොටම රිදිලා දුක්ඛ වේදනා දුක්ඛ වේදනාවයි තෙන්දී උපදී කුල්ලිලා අර ක්‍රියාව කරනකොට සමාධි හිත සන්තෝෂයෙන් නොවේ දුකත් සංවිධාන වෙලා බලාපොරොත්තු ආකාරයක් ඉතු වෙන පුරු මේක කරන් ඉදිරිපත් වෙච්ච හැටියේ එයාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැති නිසා පීඩනය පීඩනය දිගටම පවතී. ඍදුව පවතී. එතකොට දැන් ඒ පුද්ගලයා ඒ අවස්ථාවේදී සමාගේ සිතේ අටගත්ත අදහස ළමයා පිළිබඳ මේ සිතින කාම භව දෙක දැක්කොත් කාම භව දෙක දැක්කොත් එයාට පේනවා මේ කැමැත්තයි මේ ඒ වගේම එයින් ගන්නා වූ ලාභයයි ගැන මම මේ හිතන්නේ මගේ දික්කයයි අවිද්‍යාවයි නිසා මොකද මම මේ ළමයා පිළිබඳව හිතලා තියෙන පිළිගාරන් තියෙන තේරුම් ගන්න තියෙන ක්‍රමය වැරදි ඒ වගේම මම මේ යෙදෙන උපක්‍රමය වැරදි ඒකයි මේ දුක. එතකොට දැන් මේ අවස්ථාවේ මම කරන්නේ අකුසල කර්ම. එතකොට මේ මිනිහා වන්නම් අවුරුදු 50ක් 60ක් ඉඳලා ඊටම එයාගෙන් මම අයින් වෙයි. නමුත් මෙතෙන්දි කරන මේ මේ සුළු සුළු වැරදි ක්‍රියාව නිසා සංසාරේ කී තැනක කොච්චර කෝටි ගානක් මේ සංසාරේ ගිවා දැන් මේ ආත්මෙත් මරණ දුනු මරණයට පස්සේ කවදා හරි යවන් දකින්න සුරුත් සාහත් කියලා මේ පීඩාව මත ලැබෙන්නේ. අතීතේ කරු ඒවා තමයි දැන් මේ අපි ඉඳින්නේ. මේවා නොදැන තවත් දිග්ගස ගත්තොත් ඊට වඩා අර්ථ සත්‍යයේ තියෙන්නේ. අන්න ඒක නිසා මේ අකුසල කර්මයේ සංවිධානය කරන කාම භවදිත්‍ය විද්‍යා අයින් කරන්න කාලය අයින් කරන්න භවය අයින් කරන්න හරි දැකීම මත එන්න ඕනේ මොකද මේ ළමයයි කියන්නේ පිට වස්තුවක් අපේ ළඟ හැදුනේක ඇත්ත ඒ ළමයා හැදීමට, ওই જાතිය ළමයේ හැදීමට තරම් අපි නගත් තිබුණ හේතුක. ඒකයි ළමයා කියන්නේ. දැන් ඉතින් කරන්නේ ඒ ළමයා ක්‍රියා කරන ආකාරය කොහොමද පුළුවන් ආකාරය. දැන් සමහර ළමයි ඉන්නවා එකේක જાති සෙල්ලම් බඩු වලට යොමු කරනවා. සමහර ළමයි ඉන්නවා ඒකට ඕන තුවක්කු ආයුධ අරවල. ඒකට ඕන මේ මේ මේ සෙල්ලම් පිස්තෝල, සෙල්ලම් තුවක්කු. මේ මොකද? ගෙනාපු අදහස් වල ස්වරූපය. ඉතින් නෑ නෑ සමසිත දෙන්න බුද්ධ රූපයක් කියවට හරියන්නේ නෑ. ඒක අරගෙන පොලේ ගහලා තාත්ත ගෙනින් උතුක්වත් කියන්නේ. ඒවා අපි දැනගත්තයන් පස්සේ මෙයා ගෙනාපු කර්මයේ හැටි. එයා ඒ සිද්ධි සිද්ධ වෙයි. අපිට තියෙන්නේ මේ වරද්දගත්ත තැන තවත් තවර ගන්න නැතුව. වැරදිච්ච තැනක් නේ. තවර ගන්න නැතුව යන්තම් ඒක ඇඟේ ලොගාගෙන යන්තම් දෙරෙන්න. දේවදත් සුප්‍රබුද්ධක රජේ පුතා. යසෝදරාවක් සුප්‍රබුද්ධක පුතා. යසෝදරාව නිවන් දැක්ක දේවදත්ත අපයි. හේතුව දේවදත්තට මේ උත්පත්ති අවස්ථාවේදී සුප්‍රබුද්ධලාගේ ඒ උත්පත්ති බීජයේ අර විෂම ගතිය පිළිච්ච නිසා දේවදත්තෙක් උපන්නේ. යසෝදරාව උපදින වෙලාවේ ඒ බීජ ශක්තියේ තිබෙන සෞම්‍යත්වයක් නිසා